ඉන්නොත් අපේ පසුගිය දිනෙහි විපංච විඥානයන් පිළිබඳව කතා කරේ. චක්ක විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියලා අපි කොටින් ඒවා සඳහන් කරන්නේ. එහෙම නැත්නම් ඒවා සමග යෙදෙන වේදනාවන් සමග ඒවා නම් කරන විට අක්ෂල විපාක චක්කු විඥාන ආදිය උපේක්ෂා සහගත චක්කු විඥානය උපේක්ෂා සහගත සෝත විඥානය උපේක්ෂා සහගත ධාන විඥානය, උපේක්ෂා සහගත ජීවහා විඥානය, දුක්ඛ සහගත කාය විඥානය කියලා නම් කරනවා. ඒ අකුසල විපාක පංච විඥානය. ඊළඟට කුසල විපාක පංච විඥානයන් නම් කර තිබෙන්නේ එලෙසමයි කාය විඥානය හැර. උපේක්ෂා සහගත චක්ක විඥානය, උපේක්ෂා සහගත සෝත විඥානය, උපේක්ෂා සහගත ගාම විඥානය, උපේක්ෂා සහගත ජීවහා විඥානය, සුඛ සහගත කාය විඥානය. අකුසල විපාකවලදී දුක්ඛ සහගත කාය විඥානය කුසල විපාකවලදී සුඛ සහගත කාය විඥානය එපමණයි මේ විපංච විඥානයන් අතර නම් කිරීමේදී වෙනසකට පිළිදෙන. එහෙම නැත්නම් ඒ සිත් නම් කර පිළිදෙන්නේ එකම අයුරකින් එක කොටසක් අකුසල විපාක අනිත් කොටස කුසල විපාක. එහෙම අකුසල විපාක පංච විඥානයක් තිබෙනවා. කුසල විපාක. ඒවට කියනවා අ හේතුක කුසල විපාක. දැන් ඒ සිත් 10ම ලැබෙන්නේ එන්නේ අ හේතුක සිද්ධාත අතර. අ හේතුක සිද්ධාතක් ගැනම මා මුලින් සඳහන් කළා. ඒවට අ හේතුකයි කීවේ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන ඒ හේතුන් අතුරෙන් එකද හේතුවක්වත් සමග නොයෙදෙන බැවින් ඒ වාට හේතුක සිත්ති කියලා නම් කර තිබෙනවා. ඒ එතන ඒ හේතු කියන එකෙන් අදහස් කරන්නේම ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහ කියන ඒ හේතු. ඒවා සමග නොයදෙන බැවින් මේවාට කියන්නේ අහේතුක සිත්ය. ඒ සිද්ධාත අතුරෙන් 10ක් පමණයි අපි පසුගිය දිනෙහි විස්තර කළේ. තව සිත් තිබෙනවා අටක්. එයින් එයින් පළමු කොට කියන්නට තිබෙන්නේ ඒ විපාක කීපයක් සම්පටිච්ඡන සිද්ධිය, සම්තිරණ සිද්ධිය කියන ඒ විපාක සිද්ධිය. එයින් සම්පටිච්ඡන සිද්ධ අකුසල විපාක සම්පටිච්ඡනයකුත් කුසල විපාක සම්පටිච්ඡනයකුත් කියලා දෙකක් ඒ වාද නම් කර තිබෙන්නේ උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිතේ කියන. අකුසල විපාකවල උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත කුසල විපාක වල එනවා උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිතේ. ඒ සිතෙන් කෙරෙන ක්‍රියාවමයි මුල් කරගෙනයි ඒ සිත නම් කර තිබෙන්නේ. දැන් චක්කු විඥානාදිය නම් කර තිබෙන්නේ ඒ සිත් ඇතිවෙන්නා වූ ద్వාරය නැත්නම් වස්තුව මුල් කරගෙන අපි කියවා චක්කුස්මින් උප්පන්නං විඥානං චක්කු විඥානං චක්ෂුසය නමති චක්ෂු ප්‍රසාදය නැත්නම් චක්කු වස්තුව ඇසුරු කොට ඇතිවන්නා වූ දැනීම සිත චක්කු විඥානය ඒ විදිහට ඒ සිත ඇතිවන ස්ථානය මුල් කරගෙන ඒවා නම් කරලා තිබෙන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාම විඥාන, ජීව විඥාන, කාය විඥාන. ඒවායින් කෙරෙන කෘත්‍යය මුල් කරගෙන නෙවෙයි. කෘත්‍යය අදහස් කරගෙන නෙවෙයි. ඒවායින් කෙරෙන කෘත්‍යය කියන්නේ ඒ කෙරෙන වැඩේ. ඒ කෘත්‍යය නම් චක්කු විඥාණයෙන් කරන්නේ දැකීම. ඒකට කියනවා දර්ශන කෘත්‍යය කියලා. සෝත විඥාණයෙන් කරන්නේ ඇසීම. ඒක ශ්‍රවණ. ගහන විඥාණයෙන් කරන්නේ ආග්‍රහණය කිරීම. ඊට කියන්නේ ගායන කිත්තේ. ජීවහා විඥාණයෙන් කරන්නේ රස දැන ගැනීම. ඒක කායන. කාය විඥාණයෙන් කරන්නේ ඒ ස්පර්ශ කිරීම. කියන්නේ මේ පුත්තබ්බාරම්මණය ගැනීම පුත්තබ්බාරම්මණය ස්පර්ශ කිරීම. ඒකට කියන්නේ කුසන කෘත්‍යය. ඒ කෘත්‍ය වශයෙන් ගත්තම ඒකට කියන්නේ කුසන කෘත්‍යය. ස්පර්ශ කිරීම කියන එකයි තේරුම. අනේ ඒ ඒ කෘත්‍යය මුල් කරගෙන නෙවෙයි ඒවා නම් කර තිබෙන්නේ. ඒවා ඇතිවන්නා වූ වස්තුව මුල් කරගෙන. චක්කු වස්තුව මුල් කොට චක්කු විඥානය කියලා නම්. සෝත වස්තුව මුල් කරගෙන සෝත විඥානය කියලා නම්. ඒකයි චක්කුස්මින් උප්පන්නම් විඥානං චක්කු විඥානං සෝතස්මින් උප්පන්නම් විඥානං සෝත විඥානං ඔය ආදි වශයෙන් ඒවා නම් කරතියි. ඒ විදිහට නෙවෙයි මේ ළඟට දැන් අප කතා කරන්නට යන සිත. නම් කර තිබෙනවා. එයින් කෙරෙන කෘත්‍යයම සලකාගෙනයි එයට නම් දී තිබෙන්නේ නම් කර තිබෙනවා. සම්පටිච්ඡන සිත උපේක්ෂා සහගත සම්පටිච්ඡන පාලි වචනේ උපේක්ඛා සහගතං සම්පටිච්ඡන චිත්තං ඒ අභිධර්ම මාර්ග සංග්‍රහයේ එන්නේ උපේක්ෂා සහගත කියන එකේ තව අපට කතා කරන්නට කාරණයක් නැහැ ඒ වේදනාව පිළිබඳව අප කතා කර තිබෙනවා. උපේක්ෂා වේදනාවෙන් යුක්තයි මේ සිත. සම්පටිච්ඡනේ කියන්නේ පිළිගැනීම. ඒ පිළිගන්නේ කුමක්ද? චක්කු විඥාණයෙන් දක්නා ලද රූපාරම්මණය. සෝත විඥාණයෙන් දැනගන්නා ලද ශබ්දාරම්මණය. ගාහන විඥාණයෙන් දැනගන්නා ලද ඒ ගන්ධාරම්මණය. ජීවහා විඥාණයෙන් දැනගන්නා ලද රසාරම්භ. කාය විඥාණයෙන් දැනගන්නා ලද පුට්ඨපාරම්. මේ කියන අරමුණ පිළිගැනීම. ඒක තේරුම් ගන්නට තරමක් දුරට අප දැන සිටිය යුතුයි චිත්ත ඥානය කියන එක. චිත්ත ඥානයයි කියන්නේ සිත සිත් පිළිබඳව ඇතිවීමේ පිළිවෙලක්. ඒ සිත් ඇතිවීමේ පිළිවෙල ඉක්මවලා සිත් ඇතිවන්නේ නැහැ. යම් කිසි පිළිවෙලකට ඒ සිත් උපදින. ඒ පිළිවෙලකට උපදනා වූ සිත් පිළිබඳ කතාව විස්තරය තමයි චිත්ත වීතිවලදී අප ඉගෙන ගන්න. ඒ චිත්ත වීති ගැන කතා කරන අවස්ථාවකදී මේ පිළිබඳ හොඳටම විස්තර කරන්නට සිදුවක්. මේ අවස්ථාවේදී අප දැනගත යුතු තිබෙන්නේ මේ සිතේ ස්වභාවය පමණයි. මේ සිත අනිත් සිත් වලින් වෙන් කර ගැනීම වාසේ ඒ තේරුම් ගත යුතුව තිබෙන්නේ ඒ චක්කු විඥානයේ කියන ඒ සිතින් යම් රූපාරම්මණයක් දකින ලද්දේද ඊට අනතුරුවම උපදනා වූ මේ සම්පටිච්ඡන සිතෙන් ඒ දුටු රූපාරම්මණය පිළිගන්න. ඒ පිළිගැනීම වශයෙන් උපදනා සිතටයි සම්පටිච්ඡන සිතේ. ඒ සම්පටිච්ඡන කියන වචනේ තේරුමත් ඒකයි පිළිගැනීම. පිළිගන්නා ඒක නිදර්ශනයකින් උපමාවකින් දක්වනවා නම් හරියට ඒ උපමා කියන ඒවා මේ පිනතුන් දන්නවා උපමා කියන ඒවා සර්ව සම්පූර්ණ නෑ උපමේය. කියන්නේ ඒ උපමාවෙන් යමක් අදහස් කරනු ලැබේ නම් ඒ අදහස් කරන දෙයට හැම අයුරකින්ම ගැලපෙන්නේ නෑ උපමාව. උපමාව එක කරුණකින් පමණක් යමක් තේරුම් ගන්නටයි යොදන්නේ. අපි මූණ හඳ වගේ කිව්වම ඒයින් අදහස් කරන්නේ නැහැ හරියට මූණ හඳ වගේම නේද. එහෙම මූණක් නම් මෙතරම් ලස්සන වෙන එකක් නැහැ. අන්න ඒ වගේ. මේ උපමාව එක විදිහකින් තේරුම් ගන්නට ඕන. දැන් මේ සම්පරිච්ඡන සිත පිළිබඳව උපමාවක් දක්වනවා නම් කියත හැකි යම් කිසිවෙක් අපි ගමු යාචකෙක් ජෙදරකට දැනෙන යම් ආහාරයක් ඉල්ලා මට කණ්ඩ දෙයක් දෙන්න. ඒ ගෙදර අය ඒ තැනැත්තාට යම් කිසිවක් දෙනවා. ඒ දෙනකොට ඒ තැනැත්තා දෙනකොටම මේ කුමක්ද මේක හොඳද මේක නරකද ඔයාදී දෙයක් ශ්‍රන්නේ නැහැ. ඒ දෙන දේ පිළිගන්න. බාර ගන්න. අන්න එහෙම බාර ගැනීම වශයෙන් පිළිගැනීම වශයෙන් කෙරෙන කෘත්‍යයේ කුයි මේ සම්පටිච්ඡන සිතෙන් කෙරෙන ඒ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පුට්ඨාරම්මන කියන මේ අරමුණු පිළිවෙලින් දැනගන්නා සිත් තමා අර චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියලා නම් කරනවා. ඒ එක එක සිතකට පස්සේ තමා මේ සිත උපදින්නේ සම්පටිච්ඡන සිත. ඒ සම්පටිච්ඡන සිතෙන් කරන්නේ ඒ දුටු රූපය පිළිගැනීම මාත්‍රය. අසු ශබ්දය පිළිගැනීම මාත්‍රය. ආග්‍රහණය කළ ගන්ධය පිළිගැනීම මාත්‍රය. රස දැනගත් ඒ රසය පිළිගැනීම මාත්‍රය. ස්පර්ශ කරන ලද පොට්ටබ්බය පිළිගැනීම මාත්‍රය. ඒ පිළිගනු ලබන්නේ ඉෂ්ඨාරම්මණයක් වෙන්නට පුළුවන්. ඒකනේ දැන් චක්කු විඥානය ඉෂ්ඨ රූපාරම්මණය දකින්න උපදනා චක්කු විඥානය කුසල විපාක චක්කු විඥානයයි කියලා අප දැනගන්න. අනිෂ්ඨ රූපාරම්මණයක් දකිනින් ඇතිවන්නා වූ චක්කු විඥානය අකුසල විපාක චක්කු විඥානයයි කියලා දැනගන්න. ඒ ඉපදුණු විඥානය පහළ වූ විඥානය චක්කු විඥානය නම් ඒක අකුසල විපාක චක්කු විඥානය. එයින් අප දැනගන්නේ ඒ අකුසල විපාක චක්කු විඥාණයෙන් දුටුවේ අනිෂ්ඨාරම්මණය ඉෂ්ඨ රූපාරම්මණයක් නෙවේ. ඒ අනිෂ්ඨ රූපාරම්මණයක් දකිමින් හටගත් චක්කු විඥාණය ඇතිව නැති වුණාට පස්සේ ඊළඟටම ඇතිවන්නා වූ සිත තමා උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත. ඒ උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිතින්ද පිළිගන්නේ අර චක්කු විඥාණයෙන් දුටු රූපාරම්මණය. දැන් අපේ කතාවට අපි කීවේ ඒ ඒ දක්නාලද රූපාරම්මණය අනිෂ්ඨ රූපාරම්මණය. ඒ අනිෂ්ඨ රූපාරම්මණයක් ගෙන උපන් බැවින් මේ චක්කු විඥාණය අකුසල විපාක චක්කු විඥාණය. අකුසල විපාක නම් ඒ චක්කු විඥාණය ඊට අනුතුරුව උපදනා වූ සම්පටිච්ඡන සිත පිළිගැනීම වශයෙන් උපදනා ඒ සම්පටිච්ඡන සිත අකුසල විපාක සම්පටිච්ඡන මොකද ඒ සිතෙන් පිළිගන්නේ ඒ චක්කු විඥාණයෙන් දුටු රූපයමයි. ඒ චක්කු විඥාණයෙන් දුටුවේ අනිෂ්ට රූපයක්. ඒ නිසා ඒ අනිෂ්ට රූපය පිළිගැනීම වශයෙන් කරන සංකටිච්චන සිතද අකුසල විපාක සංකටිච්ච. චක්කු විඥාණයෙන් දුටු රූපය ඉෂ්ට රූපයක්. හොඳ රූපයක්. එවිට අප ගන්නවා චක්කු විඥානයේ කුසල විපාක චක්කු විඥාන. කුසල විපාක චක්කු විඥානයට අනුකූලව උපදනා වූ සංකටිච්චන සිතද කුසල විපාක සම්පටිච්ච. එතකොට ඉෂ්ඨ රූපාරම්මණයක් දකින්න උපදනා චක්කු විඥාණයට අනතුරුව උපදනා වූ සම්පටිච්චන සිතද කුසල විපාක සම්පටිච්චන සිත ඒ ඉෂ්ඨ රූපාරම්මණය පිළිගැනීමෙන් උපදනා බැරි. අනේ මේ විදිහට තේරුම් ගන්නට ඕන. ඒ එහෙම ඒ අරමුණ වශයෙන් තිබෙන දෙහි දේ හේතු කොටගෙන තමා අපට මේ කුසල විපාක සම්පටිච්ඡනය මේ අකුසල විපාක සම්පටිච්ඡනය කියලා වෙන්කොට සලකාගත හැකියි. එහෙම නැත්නම් එයින් කරන ක්‍රියාව ගතකොත් ක්‍රියාවේ නම් වෙනසක් නැහැ. සම්පටිච්ඡනයමයි දෙකෙන්න කරන්නේ. අනේ විදිහට තේරුම් ගන්න මේ සම්පටිච්ඡන සිත. ඒවා පිළිබඳ විස්තර ඊට වඩා තේරුම් ගන්නට පුළුවන් වෙනවා අප තව දුරටත් ඉගෙනගෙන යනකොට චිත්ත වීති වලට ඊළඟට ඒ අභිධර්මාර්ථ සංග්‍රහයේ අප ඉගෙන ගන්නේ දැන් ඔය සම්පටිච්ඡන සිත් දෙකම ගැන කතා කළයි කියා සලකන. ඊළඟට එන්නේ සංකීර්ණ සිතේ කියන. අකුසල විපාක සංකීර්ණ තිබෙනවා එකක්. කුසල විපාක සංකීර්ණ සිත් තිබෙනවා දෙකක්. අනේ නිසා ඒ පිළිබඳව ටිකක් වැඩි කතා කරන්නට වෙනවා. අකුසල විපාක සංකීර්ණ සිතෙන් කෙරෙන්නේ අර අනිෂ්ඨ රූපාරම්මණය හෝ ශබ්දාරම්මණය හෝ ගන්ධාරම්මණය හෝ රසාරම්මණය හෝ පුඨබ්බාරම්මණය හෝ පිළිගනිමින් ඇති වූ සම්පටිච්ඡමේත අනතුරුව ඒ අරමුණම තීරණය කරන්නාක් මෙන් හරියට ඒ හොඳ නොහොඳ විමසන්නාක් මෙන් එහෙම කියන විට ඒ හොඳ නොහොඳ විමසන්නාක් මෙන් ඇතිවන සිතක්ය තීරණය කරන්නාක් මෙන් ඇතිවන සිතක් යයි කියන විට කෙනෙකුට වැරදි හැඟීමක්ද ඇතිවන්නට ඉඩ තිබෙනවා මේ අරමුණ පිළිබඳ විශේෂ විභාග සලකා බලන සිත් වලින් කෙරෙන තීරණයක් ලෙස එය එහෙම ගත්තොත් කාරණය තේරුම් ගත්තා වන්නේ නැහැ මෙහි එන සම්පීර්ණයක් විපාක සිතකින් කෙරෙන කෘත්‍යයක් විපාකයක්. ඒ විපාක කියන ඒවා ජවන කෘත්‍යය සිදු කරන සිත් නෙවෙයි. අර අපි අර යමක් පිළිබඳව සිතලා කල්පනා කරලා විමසලා යම් තීරණ ගන්නකොට සිත් බඩාසියක් උපදින. බොහෝ සිත් උපදින. ජවන් සිත්යේ කියන කුසල් වේවා අකුසල් වේවා සිත් රාශියක්. ඉපදිලා කෙරෙන වැඩක් වෙනවා ඒ තීරණය. එහෙම එකක් නෙවෙයි මෙතෙන්දී දක්වන තිබේ. එය උදු මේ දක්නා ලද රූපාරම්මණය පිළිගැනීමට අනුකූලව එහි ඒ ඉෂ්ට රූපේ නම් ඉෂ්ට වශයෙන් අනිෂ්ට රූපේ නම් අනිෂ්ට වශයෙන් තීරණය කරන්නාක් මෙන් ඇතිවන්නා වූ සිත. ඒක විපාක සිත. නම් මේකයි තේරුම් ගන්නට. ඒ සිත ඉපදීම කෙරෙහි අපට යම් කිසි මේ ආකාරයකින් මේ බලපෑමක් කරන්නට බෑ. මේ සිත පිළිබඳ වූ බලපෑමක් අපට කරන්නට බෑ. එබැයි කීවේ චක්කු විඥාණයෙන් දක්නා ලද්දේ අනිෂ්ඨ රූපාරම්මණය. ඒ අනිෂ්ඨ රූපාරම්මණය චක්කු විඥාණයෙන් දැන ගැනීම පිළිබඳව අපට පෑ හැකි කිසි බලයක් නැහැ. මොකද මේ රූපාරම්මණය දුටු මතින්ම එය දැනගැනීමෙන් උපදනා වූ සිත හටගත්තා. හටගත්තා. ඒක අපේ ඕනෑකම නිසා ඇති වුණු දෙයක් නෙවෙයි. අපි හිතා මතා ඇති කරගත්ත තත්වයක් නෙවෙයි. ඒ වගේමයි සම්පටිච්ඡනේ කියන එකත් එලෙසමයි සම්පීර්ණ. ඒ බලපෑමක් කරන්නට බෑ. එතන. ඒ නිසා ඒක දක්වන්නේ විපාක සිතක්. විපාකයේ කියවේ අපි කියවන විපාකයේ කියන්නේ කුසල හෝ අකුසලයක විපාකය. ඒක යම්කිසි ඒ විපාකයේ කියන එක ඇතිවීමේ ඇතිවීම සඳහා අවශ්‍ය වන හේතු කරුණු රාශියක් අතුරෙන් ප්‍රධාන කාරණය වන එක සිදුවී අවසන්. ඒ සිදුවී අවසන් කියන්නේ යම්කිසි කර්මයක්. කර්මයකගේ විපාකයක් වශයෙන් මේ විපාක සිත් උපදී. එතකොට අකුසල විපාක චක්කු විඥාණය අකුසල කර්මයකගේ විපාක රසෙන් උපදනා වූ චක් විඥානය. ඒ පිළිගනිමින් ඇතිවන්නා වූ සම්පටිච්ඡනය ඒ අකුසලයාගේ විපාක වශයෙන් නැතිවන සම්පටිච්ඡ. ඊළඟට ඒ තීරණය කරමින් උපදනා වූ සම්තිරණය ඒ ඒ අකුසලයාගේ විපාක වශයෙන් නැතිවන සම්තිරණය. අනේ එහෙම අකුසල විපාක හා කුසල විපාක වශයෙන් උයි මේ සම්තිරණ ලැබෙන්නේ. සම්තිරණ ඉතින් කුසල විපාක සම්පීර්ණය සිත් දෙකක් තිබෙනවයි කීවේ අකුසල විපාක සම්පීර්ණය උපේක්ෂා සහගත සම්පීර්ණ කියලා නම් කරනවා. කුසල විපාක සම්පීර්ණ ඒ තිබෙනවා උපේක්ෂා සහගත සම්පීර්ණයක් කියා එක තව තිබෙනවා සෝමනස්ස සහගත සම්පීර්ණයක්. ඒකයි වෙනස. සෝමනස්ස සහගත සම්පීරණ සිත උපේක්ෂා සහගත සම්පීරණ සිතේ කියා සම්පීරණ සිත් දෙකක් තිබෙනවා කුසල විපාක වශයෙන් ලැබෙන. එයට කරුණු දක්වන්නේ ඒ ඉෂ්ට රූප ඉෂ්ට ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා ඉෂ්ට මධ්‍යස්ත අති ඉෂ්ට කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉෂ්ට මධ්‍යස්ථේ කියන්නේ ඒවා හොඳයි. නමුත් ඊටත් වඩා හොඳ දෙයක් වෙතොත් ඒවාට කියනවා අති ඉෂ්ටක. ඉතා හොඳ. ඉතා හොඳ හොඳ කියන මේ ભેදයක් දක්වනවා අර ඉෂ්ට අරමුණු පිළිබඳ. හොඳ අරමුණු පිළිබඳ. නිදර්ශනයකට නැත්නම් කාරණයක් වශයෙන් දක්වනවා නම් බුදුරජාණන් වහන්සේ ගේ රූප කාය සම්පත්තිය ගැන සැලකෙන විට උන්වහන්සේ තා ලෝකෙහි දර්ශනීය රූපකුවක් ඇතිව සිටි උතුමාණන් වහන්සේ. එතකොට කෙනෙක් රූපාරම්මණයක් දකිමින් නැත්නම් අරමුණු කරමින් කෙනෙකුට චක්කු විඥානය ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ දක්නා තැනැත්තාටත් ඒ විදිහේ චක්කු විඥානයක් තමයි ලැබෙන්නේ. ප්‍රේක්ෂා සහගත චක්කු විඥාන. අති ඉෂ්ඨ රූපාරම්මණය. ඒ අති ඉෂ්ඨ රූපාරම්මණය ගනිමින් උපදනා වූ ඒ චක්කු විඥානය උපේක්ෂා සහගත චක්කු විඥානයි. කුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥානයි. ඊළඟට ඒ පිළිගනිමින් උපදනා ඒ රූපාරම්මණය පිළිගනිමින් උපදනා වූ සම්පටිච්ඡනය කුසල විපාක සම්පටිච්ඡනය ඒ අතිෂ්ඨාරම්මණය තීරණය කරමින් ඇතිවන්නා වූ සම්තිරණ සිත මේ අවස්ථාවේ ඒ අතිෂ්ඨ රූපාරම්මණය තීරණය කරමින් උපදනා වූ සම්තිරණ සිත බැවින් එය සෝමනස්ස සහගත සම්තිරණ සිතයි. එහෙම නැතුව ඉෂ්ඨ මධ්‍යස්ථ රූපාරම්මණයක් ගනිමින් නම් ඒ සම්තිරණ සිත උපදින්නේ එවිට ඇතිවන්නේ උපේක්ෂා සහගත සම්පීර්ණ. අන්න ඒ විදිහට මේ වෙනස තේරුම් ගන්නට පුළුවන්. අති ඉෂ්ඨ රූපාරම්මන, අති ඉෂ්ඨ ශබ්දාරම්මන දැන් මේ දින තුන අහලා ඇති. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී උන්වහන්සේගේ හඬ ඒ ධර්මය තේරිලා වන්නට පුළුවන් නොවත් නොවිත් වෙන්නට පුළුවන් ඒ උන්වහන්සේගේ මිහිරි හඬ අෂ්ටාංග සමන්වාගත භක්මස්වරයේ කියන ඒ මිහිරි හඬ අසන ත්‍රිසංගත සතුන් පවා බොහෝම ඊට කන් යොමු කරමින් සිටින. ඉතින් ඔවුන්ටද සෝත විඥානයේ කියන ශබ්දය දැනගැනීමේ ශබ්දය ඇසීමේ සිත උපදිනවා. ඒ ඇසීමේ සිත ඉපදුනාට පසු ඊට අනුතුරුව උපදිනවා. එය පිළිගන්නා වූ සම්පටිච්ඡනය ඔවුන්ටද ඊට අනුතුරුව මේ බුදුරජාණන් වහන්සේගේ අති මధుර හඬ පිළිගැනීම් වශයෙන් උපදනු ඒ සම්පටිච්ඡණයට අනුතුරුව උපදනා වූ සම්පීර්ණය ඒ අති ඉෂ්ඨාරම්මණයක් තීරණය කරමින් උපදනා සිතක් බැවින් එයද සෝමනස්ස සහගත සම්පීර්ණය වේ. අන්න එහෙම ඒ සෝමනස්ස සහගත සම්පීර්ණ සිත උපදින්නේ අතිෂ්ඨාරම්මණය ගණින්ය කියන එක. ඒ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බා. අරමුණු පහයි. ඒ අරමුණු පහ අතුරෙන් යම්කිසි අරමුණක් අතිෂ්ඨ වශයෙන් නම් ලැබෙන්නේ ඒ අතිෂ්ඨාරම්මණය තීරණය කරමින් උපදනා වූ සම්තිරණ සිත සෝමනස්ස සහගත සම්තිරණ සිත බව ඉෂ්ඨ මධ්‍යස්ථ අරමුණක් නම් තීරණය කරන්නේ උපේක්ෂා සහගත සම්පීර්ණ සිත බවක් තියෙනවා. අනේ එහෙම ඒ සම්පටිච්ඡන සිත් හා සම්පීර්ණ සිත් කියන ඒවා ගත්තම සම්පටිච්ඡන සිත් දෙකක් ලැබෙනවා සම්පීර්ණ සිත් තුනක් සම්පීර්ණ සිත් තුනක් අකුසල විපාක එකයි කුසල විපාක දෙකයි සම්පරික්ෂණ සිත් දෙකයි අකුසල විපාක එකයි කුසල විපාක එකයි. එතන ලැබෙනවා සිත් පහ. ඒ ඒ සිත් පහ කලින් කී සිත් 10ක් එකතු වුණාම 15ක් වෙනවා. ඒ 15 එක්කොට කතා කරන විට ඒ 15 එකටගෙන දක්වන විට අපි ඒවාට කියන්නේ අහේතුක විපාක සිත් 15. මතක තබා ගන්න. ඒවා නම් කරන්නේ අහේතුක විපාක සිත් 15. ඊළඟට ඒවා දෙකඩ කොට දෙකට වෙන් කරලා ඒවා ගැන කතා කරන විට මුල් හතට අප කියනවා අකුසල විපාක සිත් හතයි. එවිට අප කියන්නේ නැහැ අහේතුක අකුසල විපාක සිත් හතයි කියලා. එහෙම කියන්නේ නැහැ. ඒ ඒ ඔක්කොම එකට අරගෙන කතා කරන විට අප කියනවා හේතුක විපාක සිත් 15. ඊළඟට අකුසල විපාක පමණක් වෙන්කොටගෙන ඒවා නම් කරන විට අප කියන්නේ අකුසල විපාක සිත් 7. ඇයි අහේතුක කියන වචනය මුලින් යොදන්නේ නැත්තේ කියලා ප්‍රශ්නයක් ඇති වෙතොත් ඊට දිය යුතු පිළිතුර කුමක්ද සහේතුක අකුසල විපාක නැති බැවිනි සහේතුක අකුසල විපාක කියලා කොටසක් නැහැ අකුසල විපාක සියල්ලම අහේතුකයි ඉතින් ඒ අහේතුක කියලා විශේෂයෙන් නම් කරන්නට වන්නේ තව ඊට වඩා වෙනස් සහේතුක විපාකක් තිබෙනවා එහෙම කොටසක් නැති බැවින් අකුසල විපාක සිත් හත අකුසල විපාක සිත් හතක් කියන එකමයි ඒ විදිහටමයි නම් කරන්නේ අ හේතුක වචනය යොදන්නේ නැහැ. කුසල විපාක ගැන එහෙම නෙවෙයි දැන් අපි කිව්වා 15ක් වෙන සිත් ඒ සිත් 15ට අපි කිව්වා අ හේතුක විපාක සිත් කියලා එයින් හතක් වෙන් කරගෙන ඒවා අකුසල විපාක සිත් අපේ කියලා නම් කොට ඉතිරි අට වෙන් වශයෙන් දක්වන විට කියන්නේ අහේතුක කුසල විපාක සිත් අටක. ඒ එම කිව්වේ ඇයි? සහේතුක කුසල විපාක කියලා කොටසක් තිබෙන බැරි. ඒවට කියනවා අහේතුක කුසල විපාක. ඒවා අටක් තිබෙනවා. දැන් ඒ කාර්යය මතක ඇති මේ පින්වත්ට. ඊළඟට එන්නේ ක්‍රියාසිට කියලා තුනක් තිබෙනවා. ඒවාටත් පොදුවේ කියන්නේ අහේතුක කිරියසිත තුනයි. අහේතුක ක්‍රියාසිත තුන. දැන් මේවා ක්‍රියාසිත කියලාම නම් කරත් දැන් අහේතුක ක්‍රියා ඒ කිවේ ඒ වෙන්කොට දක්වන විදිහ නමුත් ඒවා එක එකක් නම් කර තිබෙන්නේද ඒ සිත් වලින් කෙරෙන කෘත්‍යයේගෙන ඒ සිත් වලින් කරන කෘත්‍යය කොහොමද ඒවා එන උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිත් උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිත් සෝමනස්ස සහගත හසුකුප්පාද සිත් උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන ඒ උපේක්ෂා කියන එක වේදනාව ගැනමයි එතන ඉන්නේ මධ්‍යස්ථ වේදනාව සොම්නසත් නෙවෙයි දුම්නසත් නෙවෙයි ඒ සොම්නස් දුම්නස් කියන මේ දෙකට ඇතුළත් නොවන මධ්‍යස්ථ වින්දනය තමයි මධ්‍යස්ථ විඳීමයි උපේක්ෂා වේදනාව මේ සිත මේ සිත් තුනෙන් දෙකකම ලැබෙන්නේ ඒ උපේක්ෂා වේදනා. ඊළඟට පංචද්වාරා වජ්ජන කියන වචනයක්. පංච කියන්නේ පහත, ద్వාර කියන්නේ දොරටු වලට. පංචද්වාර කියන්නේ දොරටු පහ. ඒ දොරටු පහ වුණාද චක්කුද්්වාර, සෝතද්්වාර, ඝානද්්වාර, જીවහාද්්වාර, කායද්්වාර කියන මේ දොරටු පහ. ඇස කන දිව නැහැය ශරීරය. පාලියෙන් චක්කු සෝත ඝාන ජිග්හා කාය. කියා නම් කරන්නේ ඒ වස්තු පහ නැත්නම් ප්‍රසාද රූප පහ ඒවාට ඉන්ද්‍රිය පහක් කියලා චක්කුති වැසට අපි ඉගෙන ගන්නනේ චක්කු විඥානාදිය ගැන කතා කරද්දී කීව ඒවා. අන්න ඒ ඇස නැමැති දොරටුව. චක්කු ద్వාරය. කන නැමැති දොරටුවයි සෝත ద్వාරය. ධානය නැමැති නැත්නම් නැහැය නැමැති දොරටුව ඝන ద్వාරය. දිව જીවහා නැමැති ద్వාරය දොරටුව જીවහා ద్వාරය. කය ඒ කය ප්‍රසාදේ මේ යම් යම් දේවල් ගැටුනම දැනීමක් ඇතිවන්නේ කයෙහි යම් ඒ ප්‍රසාදේ කාය ප්‍රසාදේ කාය ద్వාරේ අනේ ඒ දොරටුව කාය ద్వාරය. එහෙම දොරටු පහක් දක්වනවා. මොනවටද ඒවා දොරටු වන්නේ කියලා බලන්න. දොරටුවක් තිබෙන්නේ යම් තැනක අපි ගනිමු ගේයක දොරටුවක් තිබෙන්නේ ගෙදරට ඇතුළු වන්න ගෙදරින් පිටවන්න. ඒ ඒක ద్వාරයක් දොරටුවක්. ඒ වගේ මේවා දොරට මොනවටද දොරට? ඒත් ඇතුළු වීමටයි පිටවීමටයි. ඇතුළු වන්නේ මේ දොරටු වලට අභිමුඛ වන ඒ දොරටු ඉදිරියට එන ඒ දොරටුවන් වල ගැටෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු පිළිවෙලින් ඇස නැත්නම් චක්කු සෝත ධාන જીවහා කාය කියන මේ දොරටු වලින් ඇතුළු වෙනවා හරියට ඇතුළු වෙනා වගේ තමයි මේවා මේ ඇසෙහි ගැටෙන්නේ රූප කනෙහි ගැටෙනවා ශබ්ද නැහෙහි ගැටෙනවා ගන්ධ දිවෙහි ගැටෙනවා රස කයෙහි ගැටෙනවා උත්පත් ඒ ගැටෙනවා කියන්නේ ඒවට යොමු වෙනවා එහෙම වුණාම මොකද වන්නේ ඒ ඇසෙහි ගැටුණු රූපෙහි එල්බගෙන සිත් උපදිනවා. කනෙහි ගැටුණු ශබ්දෙහි එල්බගෙන සිත් උපදිනවා. නැහෙහි ගැටුණු ගන්ධෙහි එල්බගෙන සිත් උපදිනවා. දිවෙහි ගැටුණු රසෙහි එල්බගෙන සිත් උපදිනවා. කයෙහි ගැටුණු පොට්ටබ්බෙහි එල්බගෙන සිත් උපදිනවා. ඒ උපදින සිත් හරියට මේ දොරටුවෙන් පිටවෙන සිත්වත් නැත්නම් මේ දොරටුවෙන් ඇතුළු වෙන සිත. ඒ ඒ දොරටු නැත්නම් අපි මෙහෙම ගන්නවා. යම් කෙනෙකුගේ ඇස් නැහැ, ඇස් දෙක නැහැ. ඒ තැනත්තාට රූපාරම්මන යම් කෙනෙකුගේ ඇස් දෙක නැහැ. ඒ තැනත්තාගේ එක දොරටුවක් නැහැ. චක්සු ద్వාරය නැහැ. එතකොට චක්සුද්්වාරයේ ගැටෙන රූපාරම්මන කියන කොටස ඒ අරමුණ ඔහුට දැනගන්නට බෑ. ඒ මක්නිසාද මේ දොරටුව නැති බැරි. ඒ දොරටුවෙන් පිටවන නැත්තම් ඇතුළු වන අරමුණ නැති බැවින් ඒ ඒ අරමුණේ එල්බගෙන ඇතිවන සිත් උපදින්නේ නැහැ. රූපාරම්මණය අරමුණු කරන්නා වූ සිත් ලැබෙන්නේ නැහැ. වර්ණ රූපය. ඒකයි රූපාරම්මණය කියන්නේ. ඇසෙහි ගැටෙන වර්ණ රූප වර්ණය. එය අරමුණු කරමින් උපදනා සිත් උපදින්නට උවමනා කරන දොරටුව නැහැ. එනිසා ඒ දොරටුවෙන් පිටවන සිත් එකක්වත් ඔහුට ලැබෙන්නේ නැහැ. ඒ පුද්ගලයා. යම් කෙනෙකුගේ ඒ සෝත ප්‍රසාදේ නැත්නම් සෝතද්්වාරේ නැත්නම් ඒ තැනත්තාටත් සිදුවන්නේ නැත්නම් ඔහුගේ තත්වයක් ඒකයි. ඒ සෝතද්්වාරේහි යැතෙන ශබ්දාරම්මණෙහි එල්බගෙන හටගන්නා සිත් උපදින්නේ නැහැ. අනේ ඒ විදිහට ඒ නිසා ඒවා දොරටු වන්නේ ඒ ඒ අරමුණු වලට ඒ අරමුණු වල එල්බගෙන පහළවන්නා වූ සිත් වලට. ඒ නිසා සිත් නම් කරන විට අපි ඉදිරියේදී දැනගන්නවා චක්සුද්්වාරික සිත්, සෝතද්්වාරික සිත්, ගහනද්්වාරික සිත්, දිවහද්්වාරික සිත්, කායද්්වාරික සිත්, මනෝද්්වාරික සිත් ආදී වශයෙන් ඒ ద్వාරයන්ගේ වශයෙන් සිත් නම් කරති. එහෙම ඉගෙන ගන්න. ඒවා සිත් ඇතිවීමේ දොර. දොර. මෙන්න දැන් අපි තේරුම් ගත්තා පංචද්වාර කියන මේ කාර්ය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු පහට පිළිවෙලින් ඇතුළු වීමට දොරටුවන් දැවි දොරටු වැනි බැරි ඇස කන දිව නැහැය කය ප්‍රසාරේ නැත්නම් කය කියන මේවා ద్వාර කියන නමින් දැක්කේ. ඒ වගේම ඒ ඒ ඇතුළු වන්නා වූ රූපාරම්මනාදී ඒ අරමුණු වල එල්බගෙන මේ සිත් ඇතිවම බැරි මේවා ඒ සිත් ඇතිවීමේ දොරටු සේද දක්වනවා. එබැවින් පංචද්වාරයේ කීවේ සිත් හට ගන්නා. අපි එහෙම ගනිමු. සිත් හට ගන්නා දොරටු පහ. ඒ දොරටු පහ නැත්නම් ඒ පංචද්වාරික සිත් උපදින්නට බෑ. එක එක ద్వාරයක් නැත්නම් ඒ ඒ ద్వාරික සිත් උපදින්නේ නැහැ. එතකොට පංචද්වාරා වජ්ජන කියලා නමක් මේ සිතෙන් සිතෙහි තිබෙන පංචද්වාරා වජ්ජ පංචද්වාරය කියන එක තේරුම් ගත්තා. දොරටු පහ කියන එකයි වචනාර්ථය. ඒයින් දක්වන්නේ ඇස කන දිව නැහැ ශරීරය කියන මේ ద్వාර පහ. ආවජ්ජනේ කියන්නේ ඒක තේරුම් ගන්නට පුළුවන් වන පරිදි කියනවා නම් මෙනෙහි කිරීම කියලයි දක්වන්නට පිට. ඒකට මානසිකාර කියන වචනයක් යොදලා මේ පින්නතුන්ට මතක ඇති මා පසුගිය දිනෙහිදී චක්කු විඥානය ඇතිවීමට උවමනා කරන කරුණ දක්වන තැනදී කීවා චක්සු ප්‍රසාදය රූපාරම්මණය ආලෝකය මානසිකාරය කියලා කරුණු හතරක් උවමනා කරනවා ඒ කරුණු හතරේ සාමග්‍රිය සිදු කල්හි චක්කු විඥානය කියන සිත උපදිනවා එහෙම නැතුව හුදු ඇස පමණක් ප්‍රමාණවත් නැහැ. චක්කු විඥානෙ උපදින. හුදු රූපාරම්මණය පමණක් ප්‍රමාණවත් නැහැ. චක්කු විඥානෙ ලැබෙන්නේ. ආලෝකයේ පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. චක්කු විඥානය ඇතිවීමට මානසිකාරයේ වුවත් ප්‍රමාණවත් නැහැ චක්කු විඥානය ඇතිවීමට. මේ හතරම ඕනේ. ඒ හතරෙන් එකක්වත් නැතිව චක්කු විඥානය කියන සිත උපදින්නේ නැහැ. එයින් අර කරුණු තුන අපට පැහැදිලි. චක්කු ප්‍රසාද. දැන් අපි ඒක දැනගත්තා මේ චක්සු ප්‍රසාදය කියන්නේ අපි ව්‍යවහාරෙහි කියන ඇස. ඒක මා ඒ පිළිබඳ විස්තරයක් පසුගියදී කිව්වා. ඇස. රූපාරම්මණයේ ජීවේ මෙවට අපට ඕන තරම් දක්නට ලැබෙන වර්ණය වර්ණ රූපය රූපාරම්මණය ඊළඟට ආලෝකයේ කියපු එකක් තේරෙනවා මේ තියෙන ආලෝකය. ඒ චක්ෂු ප්‍රසාදය ආශ්‍රිත වූ ආලෝකයකුත් තිබෙනවා. ඒ වගේම රූපාරම්මණය ආශ්‍රිත ආලෝකයකුත්. ඒ ආලෝකය නැත්නම් දැන් මෙතන උවද ආලෝකය නැත්නම් අපට මේ සමහර දෙයක් පැහැදිලිව දකින්නට බෑ. කළුවර වේලාවක නම් කොයිතරම් හොඳට ඇස් දෙක තිබුණත් ඒ ආලෝකේ නැති හේතුවෙන් හොඳටම ගන්න දෙයක් වුණත් අසුවල් තැන තියෙනවායි කියලා දකින්නට බෑ. දකින්නට බෑ. ඒ ඒ ආලෝකය චක්කු විඥානය ඇතිවීමට තාම අවශ්‍ය දෙයක්. ඒක මේ ප්‍රකෘතෝපනිශ්‍රයක් தත්ත්වය කියලා විශ්‍රයක් தත්ත්වය වෙනවා. මේ මේ උපනිශ්‍රයක් தත්ත්වය වෙන බලවත් හේතුවක්. ඒක නෙමෙයි අපට ඕන කරන්නේ මෙතෙන්දි දැනගන්නට මේ කාරණයට අදාළ මානසිකාරය කියන මනසිකාර කියන වචනය එහි තේරුම නම් මනස කියන්නේ සිතෙහි කියන තේරුම. මනස. මනස මනසිකා තබ්බා කියන්නේ මනසිකා තබ්බා. ඒ කියන්නේ මෙනෙහි කළ යුතුය කියනවා. ඒ කියන්නේ සිතෙහි කළ යුතුය. මනසිකා තබ්බා. මෙනෙහි කළ යුතුය කියන්නේ ඒකම. මනසිකා තබ්බා. මෙනෙහි කියන්නේ සිත. සිතෙහි කියන්නේ මන කියලා කියන්නේ සිතට. එතකොට මනස කිව්වේ සිතෙහි කාල සිතෙහි කිරීම කියන්නේ වචනාර්ථවත්. ඒන අදහස් කරන්නේ කුමක් කියලා බලන්න. දැන් මානසිකාරය නිසා තුනක් දක්වනවා. අපි අභිධර්ම ඉගෙන ගන්න විට මානසිකාර තුනක් ගැන කතා කරන්නේ. එකක් ආරම්මන පටිපාදක මානසිකාරය. වීති පටිපාදක මනසිකාරය. යවන පටිපාදක මනසිකාරය. එහෙම මනසිකාර තුනක් ගැන කතා ආරම්මන ප්‍රතිපාදක මානසිකාරයයි කියන්නේ චෛතසිකය. ඒක මානසිකාර චෛතසිකය. පස්ස වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාර කියන තැන එන්නේ ඒ ආරම්මන ප්‍රතිපාදක මානසිකාරය කොතෙක් සිත් ඇතිවලා නැතුව ගියත් නැවත නැවතත් නැවත නැවතත් සිත් ඇති වෙනවා අරමුණ ගන්න අරමුණ ගන්න සිත් අන්න එහෙම අරමුණ ගැනීමෙහි යොදවන අරමුණු ගැනීමෙහි යොදවන ආරම්මන ප්‍රතිපාදක මානසිකාරයේ කියලා චෛතසිකයක් ඒක නෙවෙයි මෙතන මානසිකාරයේ කියලා ගත්තේ චක්කුප්පසාද රූපාරම්මන ආලෝක මානසිකාර කියන තැන ඒ මානසිකාරය නෙවෙයි ඒ මොකද හැම සිතකම මානසිකාරය තියෙනවා දැන් අපට උපදනා වූ වෙනසිට නූපදන අවස්ථාවලදී ගලාගෙන යන ජල ප්‍රවාහයක් මෙන් එකකට අනුතුරු එකක් වශයෙන් ඇති වෙමින් නැති වෙමින් යන ඒ භවාංග චිත්ත පරම්පරාව. ඒ භවාංග සිතෙහිද මානසිකාරයේ තිබෙනවා. මානසිකාරයේ තියෙනවා. ඒ භවාංග සිතක් ඇති වෙලා නැති වෙනවා නැවතත් ඇති වෙනවා නැවතත් ඇති. අනේ ඒ ඒ මානසිකාරයෙන් කරන්නේ නැවත නැවත නැවත නැවත අරමුණ ගැන්නෙහි යොදවාලන ධර්මය චෛතසිකයක් වූ මානසිකාරය හැටියට ගන්න. වීති ප්‍රතිපාදක මානසිකාරයයි මෙතන ගැන්නේ. වීති ප්‍රතිපාදක මානසිකාරය. දැන් මම මේ පින්නතුන්ට භවංගිත ගැන කතා කරා. මේ ඉස්සෙල්ල මම ඒ කියන්නේ කතා කළේම නැහැ. මම පරිස්සම් වුණා ඒ ගැන කතා නොකරන්න. භවංග සිතේ කියන්නේ ඒ මේ නොසිඳ පැවතගෙන යන චිත්ත පරම්පරාව මේ අප පිළි එක එකනා පිළිබඳව තිබෙනවා. ඒක ගැන තේරුම් ගන්නට මේ ප්‍රතිසන්ධි ආදිය ගැන ටිකක් දැනගන්නට ඕන. අපි මේ ඔක්කොම විස්තරයට මේ අවස්ථාවේදී බහින්නේ නැහැ. දැන් යන්තමින් කියන්නේ අප මේ භවයේ ප්‍රතිසන්ධිය ලැබුවේ ගිය જાතිෙහි මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මයෙන් උපදවන ලද විපාක ඒ කියන්නේ ගිය જાතිෙහි මරණාසන්න අවස්ථාවේදී අප කර තිබුණු ඒ જાතියේ ඊට පෙර කර තිබුණු කර්මයන් අතුරෙන් යම් කිසි එක කර්මයක් විපාකගෙන විපාක දීම සඳහා එළඹ සිටි ඒ මරණාසන්න අවස්ථාව. ඒ භවයෙන් අපි චුත වුණා. ඒ චුතියට අනුතුරුවම මේ භවයේ ප්‍රතිසන්දිය ලැබුණා. මේ භවයේ ප්‍රතිසන්දිය වන්නේ ඒ විපාක දීමට එළඹ සිටි කර්මයෙහි විපාක. ඒකට විපාකය කියන්නේ විපාක සිතක්. ඒ විපාක සිතක් ඒ සමග උපදනා චෛතසිකක් ඒ කර්මයෙන් උපදවන ලද කර්මජ රූප කියන ධර්ම සමූහයක් කොටින් කියනවා නම් පංචස්කන්ධයක් ඒ ප්‍රතිසන්ධි අවස්ථාවේදී ලැබෙනවා. ඒ ප්‍රතිසන්ධි වශයෙන් ලැබුණා වූ විපාක සිත තමාට අයත් කෘත්‍ය වූ ප්‍රතිසන්ධි කෘත්‍ය සිදු කොට නිරුද්ධ වෙනවා. දැන් අපට යම් යම් සිත් උපද උපදිනව නැති වෙනවා. අවස්ථාවක් උපදිනව නැති මේ විදිහටයි සිත් ඇති වෙන්නේ යන්නේ. ඒ වගේ ප්‍රතිසම්විසිතට කළ යුතු තිබුණු වැඩක් තිබුණා. කෘත්‍යයක්. ඒ කෘත්‍යය තමයි ඒ වර්තමාන භවය අනුභවය මහල කරගන්න. එය ඒ සිතේ කාලය තුලදී සිදු කරනවා. ඒ සිතේ කාලය තුලදී සිදු වූයේ ඒකයි. ඒක තමයි ප්‍රතිසම්පද. ලබන්නේ අර ಜಾති සංජාති උක්කන්ති අභිනිබ්බත්ති කන්ධානම් පාපු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං චති ಜಾති කියන දක්වන තැන එන්න එනවා ওই ප්‍රතිසංගි. ඒ ප්‍රතිසංගි. ඒ ප්‍රතිසංගි සිත ඊට අය කාල් කාලයක් තියෙනවා. හැම සිතකටම ආයශයක් තියෙනවා. ඒකට කියන්නේ චිත්තක්ෂණේ. උපාද පිටිභංග කියන කුඩාක්ෂණ තුනකින් යුක්තයි ඒක චිත්තක්ෂණයක්. අන්න ඒ බඳු චිත්තක්ෂණයක කාලයක් තුලයි මේ ප්‍රතිසන්ධි කියන නම ලබන්නේ ඒ සිත ඒ විපාක සිත. ඒ කාලය ගත වූ හැටියේම ඒ සිත නිරුද්ධ වෙනවා. ඒ සිතෙන් කරපු වැඩේ ඉවරයි. ඒ අලුත් භවයක් පහළ කළා. ඊළඟට වන්නේ මේ පහළ වූ භවය නැති නොවි පැවතගෙන යාමට අර කර්මයෙන් ඉපද වූ ඒ විපාක සිත නැවත නැවතත් උපදිනවා. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා. ඒ විදිහට පරම්පරා වශයෙන් අන ඒ සංතති වශයෙන් නැවත නැවතත් උපදිනවා. අන්න එහෙම නැවත නැවතත් ඉපදගෙන යන ඒ මුලින් හටගත්ත අන්න ගත් අවස්ථාවේදී ප්‍රතිසංවිසිතයයි කියනු ලැබූ ඒ විපාක සුතන නැවත නැවතත් මේ භවය තුලදී ඊට ආයත් කෘත්‍ය වෙන මේ භවය මුසින්ද පැවතගෙන යාමට ඉවහල් වෙමින් පවතීද ඒ සිතයි කියන්නේ භවාංග සිතයි. ඒ සිත ගැන මේ පිනතුන අහලා. ඒ සිත අපට වෙන සිත් නූපදනා හැම අවස්ථාවකදීම පවතී. වෙන සිත් උපදින ඉපදිනාම ඒ වෙන සිත් ඉපදී අවසානයේදී නැවතත් භවාංග සිතයි ඇතිවන්නේ. ඒ විදිහට භවාංග සිත් පරම්පරාව යම් එකකට අනුකූල එකක් වශයෙන් උපදගෙන යනවා. මෙන්න මේ භවාංග සිත පිළිබඳව ඒ භවාංග සිතෙන් ගනු ලබන අරමුණ අත්හර වෙලා අලුත් අරමුණකට සිත් පරපුර හැරවීම සඳහා තමයි මේ ආවර්ජන සිත වමනා කරන්නේ. එහෙම නැත්නම් භවාංග සිතේ අරමුණෙහිම ඉල්බගෙනයි සිත පැවතගෙන යන්නේ. භවාංග සිතෙහි භවාංග සිතේ අරමුණක් තිබෙනවා. ඒ අරමුණ අපි ඉගෙන ගන්නවා කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන මේ තුන තුනෙන් යම් එකක් හැටියට ඒ එක එක්කෙනාගේ ඒ මරණාසන්න අවස්ථාවේදී ඉදිරිපත් වූ අරමුණේ හැටියට අපි කියනවා ඒක කර්මය ආරමුණු කරමින් නැතිවන්නා වූ භවාංග සිතක්. එහෙම නැත්නම් කර්ම නිමිත්ත ආරමුණු කරමින් නැතිවන භවාංග සිතක්. එහෙම නැත්නම් ගති නිමිත්ත ආරමුණු කරමින් නැතිවන භවාංග සිතක්. මේ නිමිත්ත නැත්නම් ඒ ආරමුණ භවාංග සිත මේ භවය තුලදී පැවතගෙන යන අවස්ථාවේදී ඒ අරමුණේ වෙනසක් වන්නේ නැහැ. ඒ අරමුණමයි භවංග සිතට තිබෙන්නේ. ඒ අරමුණ හැර වෙන අරමුණක් ගැනීමට භවංග සිතට බෑ. මෙන්න ඒ తත්වයේ එසේ තිබියදී තමයි අලුත් අරමුණු මේ ద్వාර වලින් ඇතුළුවන් ඇහෙන් රූප කනින් ශබ්ද නෑහින් ගන්ධ දිවෙන් රස කයින් පුට්ටබ්බ තව මනෝද්වාරයෙන් ගැටෙන ධම්මාරම්මන කියලා කොටසකුත් තිබෙනවා මෙන්න මේවා මේ දොරටු වලින් ඇතුළු වෙනවා එහෙම ඇතුළු වුණාම අර භවංග සිතත් පැවතගෙන යද්දි මේ අලුත් අරමුණෙහි එල්බගෙන සිත් උපදින්නට විදිහක් නැහැ. එහෙම පුළුවන් කමක් නැහැ. චිත්ත ඥාමයක් නැහැ එහෙම. චිත්ත ඥාමයට විරුද්ධයි ඒක. සිත් තිබෙන්නේ එක්කෙනෙකුට එකවරකදී එකයි. දෙකක් නැහැ. සිත් දෙකක් උපදින්නේ නැහැ. ඇහි ඇහි උපදනාසිතයි කනේ උපදනාසිතයි කියලා දෙක එකවර උපදින්නේ නැහැ. අපිට එකවර උපදින බවක් පේනවා. එහෙම වන්නේ නැහැ. හිත බොහෝම වේගවත් ධර්මයක් නිසා වේගවත් කියන්නේ ඒ ඉක්මන් ප්‍රවෘත්තියක් හිතේ තිබෙන්නේ. සිතතරම් වේගවත් තවත් ධර්මයක් කොහෙවත් නැහැ. නාහං වික්කවේ ආඤ්ඤං ඒක ධම්මං සමුපත්තාමි යං ඒවං ලහු පරිවත්තං යතේදම් වික්කවේ චිත්තං යාවං චිදම් වික්කවේ උපමාපින සුකරා යාව ලහු පරිවත්තං චිත්තං යන්නේ බුදුරජාණන් වහන්සේ වදාරා. අරම් වේගව ඉක්මන් ප්‍රවෘත්තියක් වහා පෙරණ ඇති වෙනව නැති. ඒ ඇති වෙන නැති වෙන. එතකොට එහෙම ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් පැවතගෙන යන මේ සිත් වල තිබෙන වේගවත්කම හේතු කොටගෙන අපට හිතෙනවා එකවරකට අපි මේ සිත් උපදවාගෙන ඉන්නයි. එහෙම කරන්නට පුළුවන් කමක් කාටවත්. එකවරක තිබෙන්නේ එක සිතයි. නමුත් සිත් රාශියක් ඇටියට පේනවා හේතුව අර ඉක්මන් ප්‍රවෘත්ති. ඉනේ දින තුන් දන්වන්නේ ගිනි දෙනෙල්ලක් තේ තියාගෙන ඒක වේගයෙන් කරකැවුවම මේ ගිනි පෙනෙල්ලේ නැති ගිනි වලල්ලක් බලන එක්කෙනෙකුට පේන්නේ. කවුරු හරි කිව්වොත් එතන ගිනි වලල්ලක් තිබෙනවයි කියලා ඒක ඇත්තක් නෙවෙයි. අර ගිනි පෙනෙල්ල එක එක තැන දිස් වෙනවා. ඒ ඒක කඩලා බලන්න ඒක වෙන් කර දැකීමේ ශක්තියක් හැකියාවක් අපට නැති බැරි. මේ එක එක තැන පෙනෙන ඒ වේගයෙන් එක එක තැනට මාරු යන ඒ ගිනි පෙනෙල්ලම ගිනි වලල්ලක් හැටියට පේන්නේ. අන්න ඒ වගේ. මේ වේගයෙන් ගලාගෙන යන එකකට අනුකූලව එකක් වශයෙන් ගලාගෙන යන මේ චිත්ත ධාරා අපට තේනවා එකක්. එහෙම නැත්නම් එකවරට බොහෝමයක් හුඟක් එහෙම කමක් නැහැ. සිතින් ගන්න එකවරකට එක අරමුණයි එක අරමුණක් ගෙනයි එක සිතක් උපදින්නේ. චිත්ත වීතියක එහෙම ඒ අරමුණේ එල්බගත් සිත් එකකට අනුතුරු එකක් වශයෙන් ඉපදෙගෙන යනවා. එහෙම වන්නට භවාංග සිත තිබියදී බෑ. භවාංග සිත තිබියදී බෑ. භවාංග සිත නැතිව අරමුණු ගන්නටත් බෑ. ඒ මොකද නොසින්දගෙන පැවැත්ගෙන යන චිත්ත පරම්පරාව ඕනම කරන එක. එහෙම නැත්නම් ඒ එහෙම චිත්ත පරම්පරාවක් නැත්නම් මේ අලුත් අරමුණේ එල්බ ගන්නට සිතක් නැහැ ඒ නොසින්ද පැවැත්ගෙන යන චිත්ත පරම්පරාව හැටියට භවාංග සිත යද්දී යම් කිසි අරමුණක් ඇතෙහි ගැටෙනවා කනෙහි ගැටෙනවා ඔක්කොයි අරමුණ ඒ ద్వාරයට ගැටෙනවා. ඒ ගැටුණු කල්හි ඒ අරමුණ මේ මනෝද්වාරයේද ස්පර්ශ කරනවා නැත්නම් අරමුණ මනෝද්වාරයේද ගැටෙනවා. එදිට වන්නේ මනෝද්වාරයේ වූ ඒ භවාංග සංතතිය. සැලවි භවාංග ඉදීම නවතී. භාංග ඉදීම නැවතීමත් නැවතීමට අනුතුරුව තමයි ඊට අනුතුරුවමයි මේ ආවර්ජන සිත උපදින්නේ. ඒ ආවර්ජන සිතෙන් කරන්නේ කුමක්ද? අර ගැටුණු රූපාරම්භණයට සිත් හරවන. සිත් ඒ කියන්නේ හැරෙනවා. මේ සිතෙන් කරන්නේ ආවර්ජන සිතෙන් කරන්නේ අර අලුතෙන් ආපු අරමුණට හැරෙන බව. එක්කෝ රූපයකට එහෙම නැත්නම් ශබ්දයකට, ගන්ධයකට, රසයකට, පොට්ටබ්බයකට කියන මේ අරමුණ වෙතට හැරෙන. ඒ නිසා ආවජ්ජන කියන එක ආවට්ටන කියලා නම් කරනවා. ආවට්ටන කියන්නේ හැරේ, හැරෙනවා. ආවජ්ජන කියන්නේ මෙනෙහි කරන ආභෝගයේ මෙනෙහි කරන. එතකොට ඒකෙන් කරන්නේ කුමක්ද? හුදු අලුත් අරමුණට හැරෙන මාත්‍රය. ඒ අලුත් අරමුණ දැනීම මාත්‍රයි. ඒකේ ඇති ඒක දකින්නවාවක්, අසනවාවක්, ආග්‍රහණය කරනවාවක් එහෙම මොකක්වත් නැහැ ඒ සිතේ. ඒ සිතේ තියෙන්නේ ඒ පැත්තට හැරෙන බවක් පමණයි. රූපාරම්මණයක් නම් මේ ගැටුනේ ద్వාරයේ ඒ පැත්තට හැරුණු පංචද්වාරා වජ්ජන සිත උපදිනවා. ඒ රූපාරම්මණය වෙතට සිත් පරපුර හරවන පංචද්වාරා වජ්ජන. සෝතද්වාරෙහි ගැටෙනු ශබ්දාරම්මණය නම් එවිටත් උපදිනවා පංචද්වාරා වජ්ජනය මේ භවංග සම්පතිය නැවතුණාට පසු මේ අරමුණෙහි එල්පගෙන. අන්න ඒ විදිහට පිළිවෙලින් ඒ එක එක ద్వාරයකයි ගැටෙන්නේ අරමුණ. ඒ කවර ద్వාරයක මේ පහ දොරටු පහ අතුරෙන් කවර දොරටුවක අරමුණක් ගැටුණා ඒ අරමුණෙහි එල්බගත් පංචද්වාරා වජ්ජන සිත නූපදින්නට ඒ අරමුණු කරන අනිත්‍යත් උපදින්නේ නැහැ. පළමු කොට මේ හැරවීම කරන්නට ඕනේ. අන්න ඒ හැරවීම අවශ්‍යම නිසා තමයි චක්කු විඥානය ආදී ඒ විඥාන සුතිපදීමට අනිත් කරුණු දක්වලා අන්තිමට පෙන්වනවා මානසිකාරය කියලා. මේ පිනතුන් දැකලා ඇති සමහර අවස්ථාවලදී ඔ කුඩා ළමයි සමහර විටක ලොකු අයත් සිටින්නට බැරි නෑ නිදාගෙන සිටිනවා ඇස් දෙකම විවෘත කරගෙන. ඇස් දෙක අරගෙන ඉන්නේ. ඒක උනට මේ ඇස ඉදිරි පිට තිබෙන කිසිදු රූපයක් දැනෙන්නේ නැහැ, දකින්නේ නැහැ. ඇසේ තිබෙන අඩුවක් නිසා නෙවෙයි. එහෙමනම් කුමක් නිසාද මේ අරමුණට යොමු කරවන ආවර්ජන සිත නූපදනා දැනේ. ඒ තැනකට පැවතගෙන යන්නේ භාංග සිත්. ඒ භාංග සිත් නැගති පංචද්වාරා වජ්ජන සිත් මේ ඇස ඉදිරියේ තියෙන රූපාරම්මණයට යොමු කරන තුරු ඒ රූපාරම්මණය දකිනින් උපදනා චක්කු විඥානෙ උපදින්නේ නැහැ. ඒ නිසා ඒ ආයත පේන්නේ නැහැ. තවත් මේ පිනතුන් දැකලා ඇති බෙර ගහන තැන්වල ගොරෝ ගොරෝ නිදාගෙන සිටින අය. නැත්ද දැකලා? මම දැකලා තියෙනවා. මේ බෙරේ බෙර වයනවා බොහොම තදින්. නමුත් එතන නිදි මිනිසුන්. හොඳටම නිදි. ගොරවනවත් ඇහෙනවා. මොකද කාටවත් ඒ ශබ්දය ඇහෙනවා නම් නිදා ගන්නට පුළුවන්. නිදා ගන්නට බැහැ. මොකද ඇහෙන්නේ නැත්තේ. කන දිහිරි නිසා නෙමෙයි. ඒ ඇසීමට ආවර්ජණය පළමුවෙන් උපදින්නට ඕනේ. මේ ශබ්දයට සිත් පරපුර හරවන පංචද්වාරා වජ්ජන සිත උපදින්නට ඕනේ. ඒ ඉපදුනේ නැත්නම් අසන්නට බෑ. ඒ වගේ තමයි අනිත් ඒවා ගැන. ඒ කවර අවස්ථාවකදී වුවද මේ පංචද්වාරා වජ්ජන සිත උපදින්නට ඕන ඒ රූපාරම්මණය දකින්නට, ඒ ශබ්දාරම්මණය අසන්නට, ඒ ගන්ධාරම්මණයේ රස ලබන් විඳින්නට, ඒ මේ ගන්ධාරම්මණයේ සුවඳ හෝ ගඳ දැනගන්නට රසාරම්මණී රස විඳින්නට පොට්ටබ්බාරම්මණී ඒ ස්පර්ශය ලබන්නට ඒ හැම විටම වමනා කරනවා ඊට කලින් ආවර්තන. අන්න ඒ බඳු කෘත්‍යයක් සිදු කරන සිතක් තමයි පංචද්වාරා වජ්ජන සිතේක. ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ අරමුණු පිළිවෙලින් සප්පු සෝත ඝාන ජීවහා කාය කියන ద్వාරයන් ගැටුණු කල්හි භවාංග සංතතිය නැවතුනාට පසු ඒ ගැටුණු අරමුණට සිත් හරවන නැත්නම් දෙනේ හැරෙන සිතක තමා පංචද්වාරා වජ්ජන සිතේ කියන්නේ. ඒ කෙරෙන කෘත්‍යයටයි ආවර්ජන කෘත්‍යය. ඒ පංචද්වාර. ඊළඟට තියෙන්නේ මනෝද්වාරා වජ්ජනේ. මනෝද්වාරා වජ්ජනීය කියන්නේ මනෝද්වාරය. දැන් අප කලින් කිව්වේ පංචද්වාරය කියලා චක්කුද්වාර, සෝතද්වාර, ගාහනද්වාර, ජීවහද්වාර, කායද්වාර කියන මේ පහ ගැන. මනෝද්වාරය කියන්නේ හයවෙනි දොරටු. මනෝද්වාර. මනෝද්වාරය කියන්නේම සිත එයිනුම් මේ පැවතගෙන යන චිත්ත පරම්පරාව වන භවංග මනෝද්වාරම් කම භවංගන්ති පෞච්ඡති යා අභිධර්මාර්ථ සංග්‍රහයේ එන්නේ මනෝද්වාරය වනා භවංගයයි කියන්නේ ඒ කියන්නේ භවංගයට යොදන වචනයක් කියන වචනයකුයි මනෝද්වාරය ඒ මනෝද්වාරය එක විදිහකින් හැම සිතක්ම මනෝද්වාර වශයෙන් දක්වන්නට පුළුවන්. හැම සිතක්ම. නමුත් ප්‍රධාන වශයෙන් ගන්න මනෝද්වාරයේ කියලා මේ නොසින්ද පැවතගෙන යන චිත්ත පරම්පරාව වශයෙන් දක්වන භවාංග සිත් භවාංග සිත් ඒකයි මනෝද්වාරම් කරන භවංගන් සෞඛ්‍ය ඉතින් ඒකට මනෝද්වාර කියලා නමක් තියෙනවා. මනෝද්වාර. ඒ කියන්නේ සිත නැමැති දොරටුව. ඒකයි මනෝද්වාරය. එතන දොරටුව සිතමයි දොරටුව වෙන එකක් නෙවෙයි. සිතම දොරටුව. ඒ කොහොමද? ඇස කන දිව නැහැය ශරීරයේ කියපු ඒ පහ දොර දොරටු පහ. එහි ගැටෙන්නට පුළුවන් මේ දැන් තිබෙන වර්තමාන එවේලේ තිබෙන අරමුණක් පමණයි. වෙන කිසිවක් ඇතෙහි ඇතෙහි ගැටෙනවා ඊයේ තිබුණු එක. හෙට ඇති වෙන එක නෙමෙයි. මේ ශබ්දයක් වශයෙන් දැන් මා කතා කරන ශබ්දයේ දෙකින් තුන්ට ඇහෙන්නේ. මම ඊයේ කතා කරපු එක දැන් ඇහෙනවා. දැන් ටිකකට ඉස්සෙල්ලා කතා කරපු එක දැන් ඇහෙනව නැහැ. ඒ නිසා වර්තමාන ශබ්දේ එතකොට ඇස කන දිව නැහය ශරීරය කියන ඒ චක්කුසෝත ඝාන දිවහා කාය කියන මේ දොරටු පහට පහේ ගැටෙන අරමුණු වශයෙන් ගන්නේ එවේලේ තිබෙන යන්නේ වර්තමාන රූපාරම්මන ශබ්දාරම්මන ගන්ධාරම්මන රසාරම්මන කුද්ධාරම්මන කියන මේවා. ඒ වර්තමාන නොවන කිසිදු අරමුණක් චක්සුරාදී ඒ ద్వාරයන්ට ద్వාරයන් ගැටෙන්නේ නැහැ. මනෝද්වාරයට එහෙම සීමාවක් නැහැ. දැන් ඒ නිසා දැන් අපට ඇස කන දිව නැහැය ශරීරය කියන මේ පහ නිසා ඇතිවන සිත් නෙවෙයි වැඩි ඇති වෙන්නේ. නැත්තම් ඒ සිත්වල ගැටෙන රූපාදී ආරම්මණයන්හි එළිබගත් සිත් නොවේයි වැඩි ඇතිවක්. වැඩියෙන්ම උපදින්නේ අපට මනෝද්වාරික සිත්. මනෝද්වාරික. කොයි තරම් සිත් උපදිනවාද මේ මනෝද්වාරික. නිකන් මේ කල්පනාකාරීව නැත්නම් ජීනසිලිමත් සිහියෙන් යුතුව සලකා බලනවා නම් මනෝද්වාරික සිත් කුච්චිරු දැකු දැක්ක දේවල් ගැන හිතමින් ඉන්න අවස්ථා ඇසූ දේවල් ගැන හිතමින් ඉන්න අවස්ථා ආග්‍රහණය කරපු දේවල් ගැන හිතමින් සිටින අවස්ථාව රස විඳපු දේවල් පිළිබඳව සිත සිතා ඉන්න අවස්ථාවල ඒ වගේම ලබන ලබන ස්පර්ශයන් පුට්ඨබ්බයන් ගැන සිත සිතා සිටින අවස්ථාවලදී ඒ අන්‍ය වූ බුදු මේ සිතෙහි ඇතිවන අනුන්ගේ ඒවා තමන්ගේ ඒවා ආදී නොයෙක් ඒවා වෙනවනේ. අනුන්ගේ තරහව තමන්ගේ තරහව අනුන්ගේ ඊර්ෂ්‍යාව තමන්ගේ ඊර්ෂ්‍යාව ආදී මේවා පවා තමන්ගේ ශ්‍රද්ධා ආදී ගුණ අනුන්ගේ ශ්‍රද්ධා ආදී ගුණ ඒවා ගැන වුණ අපට කොච්චරක් සිත් උපදිනවා ඒවා කොහේ උපදනාසිට චක්සුද්්වාරෙහි ඇතෙහි ගැටුණු රූපාරම්මණෙහි එල්බගෙන නෙවේ. කනෙහි ගැටුණු ශබ්දාරම්මණෙහි එල්බගෙන ගැටුණු ශබ්දාරම්මණෙහි එල්බගෙන නෙවේ. එහෙනම් ඒවා උපදින්නේ මේ මනෝද්්වාරෙහි ගැටුණු අරමුණු වල එල්බගෙන. ඒ මනෝද්්වාරයට අරමුණ පිළිබඳවත් නැහැ සීමාවක්. කාල වශයෙන් උත් නැහැ සීමාවක්. මනෝද්්වාරයට අතීත වර්තමාන අනාගත කියලා ඒ කාල භේදයෙන් සීමාවක් දක්වන්නේ නැහැ. ඒ කාල භේදයට ඇතුළත් නොවන දේ මනෝද්වාරයට. කාල භේදයක් නැති ඒවා. කාල භේදයක් තිබෙන්නේ හැම විටම ඇතිවීමක් ඇති ධර්මවල. ඇතිවීමක් ඇති ධර්මවල තිබෙනවා නැතිවීමක්. ඒ ඇතිවීමයි නැතිවීමයි දෙක අතරේ තමයි ඒවායේ පැවැත්ම. ඒකට ඇතිවීම නැතිවීම ඒ අතරේ පැවතීම කියන මේ తත්වයන් ඇත්තේ මොන ධර්මවලද? සංකත ධර්මවල. සංකත ධර්මයේ කියන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්ම. ඒවා මොනවද කියලා අසුවොත් ඒවා ගැන තමයි මේ අප ඉගෙන ගන්න. රූප නැත්නම් චිත්ත චෛතසික රූප. වෙන මොනවත් නෙවෙයි. ඒ චිත්ත චෛතසික රූප තමා ඇතිවීමක් නැතිවීමක් ඒ දෙක අතරේ පැවැත්මක් කියන මේ ලක්ෂණ තුන ඇත්ත.